කොහොමද පින් ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ තියෙනවා සිල් රැකීමේ ආනිසංස මොනවාද? සමහර අය සිල් රැකීම අනවශ්‍ය බවත් භාවනා කිරීම ප්‍රමාණ බවක් පවසයි. සිල් රැකීමේ ආනිසංස ඉතින් විසුද්ධි මාර්ගයේ තියෙනවා. එතකොට රේණුකාණ මහානායක හඳුරුවන්ගේ මේ බෞද්ධයාගේ අත්පොතේ තියෙනවා. ප්‍රධාන වශයෙන් සිල් රැකීමේ ආනිසංසය ප්‍රධාන ආනිසංසය තමයි සීලෙන් සමාධිය චිත්ත ඒකාග්‍රතාවේ මනසේ සංසුන් බව අවිප්පටිසාරත්ථය කියලා තමයි දක්වලා තින්නේ මනස විපිලිසර නොවෙන්නේ. කියන්නේ තමන් අතින් යම් යම් අකුසල් සිද්ධ වෙනකොට පව්කම් සිද්ධ වෙනකොට නිරන්තරයෙන් තමන්ගේ මනසේ පොඩි වරදකාරී හැඟීමක්. ඒකෙන් මනස කැළඹෙනවා, නොසන්සුන් වෙනවා. එතකොට ඒක භාවනාවට චිත්ත ඒකාග්‍රතාවයට විදර්ශනාවට බාධාවක්. ඒ නිසා ಗುಣධම් වඩන කෙනෙකුට මනසේ පසුතැවීමක් නැතුව කැළඹීමක් නැතුව ඒක කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ සඳහා නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම කියන මේ මৌলিক සීල ප්‍රතිපදාව අත්‍යවශ්‍යයි. ඒක ඒක නැතුව අතන්ට යන්න බෑ.